අද දවසේ අපට සාකච්ඡා කරන්නට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 119 වෙනි සූත්‍ර ධර්මය. 119 වෙනි සූත්‍ර ධර්මය බොහොම වැදගත් සූත්‍ර ධර්මයක් කායගත සති සූත්‍රය. සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ සූත්‍රයේ තුන දේශනා කරලා තියෙනවා හතර දිශාවෙන්ම ගලාගෙන ගංගාවල් ගංගාවන් මහ මුහුදටම නැමී පවතින යම්සේද අන්න ඒ වගේ සියලු කුසල ධර්මයන් කුසල ධර්ම පරියායන් කුසල ගංගාවන් කායගත සතිය කියන සාගරයට නැමී බර පවතින බව. සියලුම ගංගාවල් සාගරයට නැමී පවතිනවා වගේ සාගරයේ දෙසට යොමුල තියෙනවා වගේ සියලුම කුසල ධර්ම ගංගාවන් කායගත සතිය සාගරයේ කොට කායගත සතියට බර කොට නැමී තිබෙන බව දේශනා කරලා තියෙනවා. ඒ වචනය අනුවම අපිට තේරුම් ගන්න පුළුවන් මේ කායගත සතිය කියන එක කොච්චරක්නම් වටින කාරණාවක්ද කියලා. කායගත සතිය. කය පිළිබඳව සිහිය. කය අනුවගිය සිහිය. මේ කායගත සරි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි වටින කාරණාවක්. දේශනාවේ ආරම්භක පාඩේ වශයෙන්ුත් අපි තෝරගත්තේ ඒ කාරණාව දුරුත්තානං දුරාගතානං වචනපතානං උප්පන්නානං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නොමනා ලෙස කියන ලද ඒ වගේම ඇසීමට අපහසු දුෂ්කර වචන තියෙනවා අනේ නොමනා ලෙස කියන ලද ඇසීමට අපහසු දුෂ්කර වචන කාට හරි අහගෙන ඉන්න පුළුවන් මානසික මට්ටමක් ඇති කරගන්න කැමති නම් සාමාන්‍ය ලෝකයාට තවත් කෙනෙක්ගේ නපුරු වචනයක් ඉවස ගන්න බෑ. තවත් කෙනෙක්ගේ නොමනා ක්‍රියාවක් බලබලා ඉන්න බෑ. ඒ අය ඉතාම ඉක්මනින්ම ඉතාම ඉක්මනින් ආවේගශීලී වෙලා විශාල හානියක් කරගන්නවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී යම් කිසි කෙනෙක් කැමතිනම් නොමනා ලෙස කියන ලද වචන හරි ඇසීමට අපහසු දුෂ්කර වචන හරි එහෙම නැත්නම් පින්නත් යන්නයිගේ නොමනා ක්‍රියා හරි ඉවසගෙන ඉන්න පුළුවන් මානසික මට්ටමක් කැමැති කාලයක් ඒ නපුරු වචන ඉවසගෙන ඉන්න පුළුවන් මානසික මට්ටමකට කැමති නම් කායගත සතිය පුරුදු කරන්න කියනවා. එතකොට අපිට තේරෙනවා කායගත සතිය පුරුදු කිරීමෙන් ඕනම නපුරු වචනයක් ඉවස ගන්න පුළුවන් නම් මේ ලෝකේ යම්කිසි කෙනෙකුට නපුරු වචන ඉවස ගන්න බැරි ඇයි? කායගත සතිය නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට වෙනදි බලන්නේ වචන ටික දුක්ඛ දුක්ඛ දහයි තීව්‍ර කටුක අමුදුර අමදුර ප්‍රාණය ගන්නාසුළු ශාරීරික වේදනා තියෙනවා නම් දැන් අපිට ඒ වගේ වේදනා අත්දකින්න වෙන එක අවස්ථාවක් තමයි ජීවත් ඉන්න කාලයේ ශරීරය මුල් කරගෙන රෝගාබාධ හට ගැනීම. අත්බිඳීමක් නිසා හරි පාවිඳීමක් නිසා හරි අස්තිබිඳීමක් නිසා හරි එහෙම නැත්නම් හිස රදයක් නිසා හරි එහෙම නැත්නම් වෙනත් යම් කිසි සැත්කමකට භාජනය වීම නිසා හරි නැත්නම් පින්නන්ති කාන්තාවක් නැත්නම් මවුතුමියක් දරුවක් බිහික දරුවෙක් බිහි කරන අවස්ථාවක හරි. එවැනි අවස්ථාවල ජීවත් වෙන කාලේ දුක්ඛදායි තීව්‍ර කටුක අමදුරු ප්‍රාණය ගන්නා සුළු කියන ජීවිතය පවා නැතිවීම එහෙම ගියොත් කියලා හිතන මත්තමේ වේදනාවක් වෙනවනේ. අන්නේ වේදනාව සාන්තව උහුලගෙන ඉන්න කැමතිනවා. කායගත සතිය පුරුදු කරන්න කියනවා. එහෙනම් යමෙක් පුංචි gitter දෙයකත් මැසවිලි කියන්නේ දුකටපත් වෙන්නේ. ඊළඟට වෙනත් යම් යම් ඕනම ශාරීරික ආබාධයක් හමුවේ හඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ එයාට කායගත සතිය නැති නිසා. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙන කාලය විතරක් නෙවෙයි අපිට දුක්ඛදායි තීව්‍ර කටුක අමදුර ජීවිතේ ගන්නාසුළු වේදන ඇති වෙන්නේ මරණාසන්න මොහොත මරණාසන්න මොහොතේ ඇති වෙන දුක්ඛදායි තීව්‍ර කටුක වේදනා අපිට හිතා ගන්නවත් බෑ යම් කෙනෙක් කැමති නම් ඒ මරණාසන්න මොහොතේ සාන්තව මරණයට මුහුණ දෙන්න ඒ කිවසගෙන ඒ ඇති වෙන මාරාන්තික වේදනා මරණයට ආසන්න වේදනාව ඉවසගෙන සංසුන් හිතින් මැරෙන්න කැමති නම් කායගත සති පුරුදු කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේ කායගත සතිය පුරුදු කරන්නේ නැහැ කියන්නේ එයාට ජීවත් වෙන්න කාලේ අන්නයගේ නපුරු වචන ඉවසන්න බෑ නපුරු ක්‍රියාකාරකම් ඉවසන්න බෑ ශාරීරික වේදනා ඉවසන්න බෑ මරණාසන්න දුක විසඳන්න බෑ. යාන් ප්‍රසන්න කෙනෙක්. මේ සූත්‍ර දේශනාව හරියම වටින සූත්‍රයක්. කය අනුවගේ සිහි ඇති කර ගැනීම. කය පිළිබඳ සිහි ඇති කර ගැනීම. කායගත සතිය. මේ දේශනාවට පින්නත් මුල්ුණේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ ආරාම භූමියේ වැඩ වාසය කරපු ශ්‍රාමින්වහන්සේලා කිහිප නමක් මේ කායගත සතියේ තියෙන සුන්දරත්වය එහෙම නැත්නම් මේකේ තියෙන ආනිසංසභාරය මේක මොනතරම් ලාභයක්ද මේ බුද්ධ ශාසනයක් එක්ක මේ ශ්‍රාවකයන්ට ලැබෙන කියලා කතා බහ කර කර ඉන්න වෙලාවක සම්මා සම්බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කරනවා. තථාගතයන් වහන්සේ එතෙන්ට වැඩම කරලා මේ වෙලාවේ මොන වගේ කතාවකද නිරත වෙලා හිටියේ කියලා විමසලා මේ කායගත සතිය පිළිබඳව සාකච්ඡා කරමින් හිතුව බව දැනගෙන කායගත සතිය, කය පිළිබඳව සිහිය උපදවා ගන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක්ම සාමින්හන්සලාට තේරුම් ගන්න දෙනවා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කය පිළිබඳව සිහිය උපදවා ගන්නට දේශනා කරන්නේ ආනාපාන සතිය. කෙසේ භාවිත වූ කෙසේ බහුලව කරන ලද කායගත සතිය මහත්ඵල මහානිසංස වේද කියලා සිහිපත් කරන බුදුන් වහන්සේ මහත්ඵල මහානිසංස ලබා දෙන කායගත සතිය මොකක්ද කියලා විග්‍රහ කළා ඉස්සෙල්ලාම විග්‍රහ කරන්නේ ආනාපාන සතිය. අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආවජිත්තා උජුංකායම් පරිධාය පරිමුඛං සතින් උපට්ඨපෙස්සා සෝ සතෝ අස්ස සතෝ පස්ස සති මේ කායගත සති සූත්‍රයේ ඊළඟ සතිපට්ඨාන සූත්‍රයේ විශේෂයෙන්ම පින්නත්නි ආනාපාන සතියේ මුල් පියවර හතර විතරයි විග්‍රහ කරලා දීලා තියෙන්නේ. කායානුපස්සනාවට අදාළ කය පිළිබඳව සිහි උපදවා ගැනීමට හේතු වෙන මේ මුල් පියවර හතර විතරයි දේශනා කරලා තියෙන්නේ. ආනාපානය කියන්නේ කයක්. ඒ ආනාපාන කය කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට කය පිළිබඳව සිහිය උපදවා ගන්න ආනාපාන සතිය කියන්නේ හරිම වටින කුසල ආරම්මණයක්. පින්වත්නි මේ දැන් සතිය මේ අපි කතා කරන කායගත සතිය කියලා. මේ කායගත සතිය කියන්නේ ඒක වැටෙන්නේ ඒ සතිය සම්මා සතියට. තව සතියක් කියනවා මිත්‍යා සතිය කියලා. ඒ දෙක අපි වෙන වෙනකොට අඳුන ගන්න ඕනේ. කායගත සතියේදී අපි කතා කරන්නේ සම්මා සතිය පිළිබඳව. මිච්ඡා සතිය කියලා තව සතියක් තියෙනවා. මිච්ඡා සතිය කියන්නේ මොකද්ද? පින්නති යම් කිසි කෙනෙකුට කේන්ති ඇති වෙනවා. තරහ ඇති වෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙකුට කේන්ති ඇති වෙන්නේ ප්‍රාණඝාතයක් කරන දහසෙන් කියලා. සර්පේක් හරි වෙනත් යම් කිසි සත්ත්ව ඝාතනයකට මෙයාට මුල් වෙන ව්‍යාපාදයක් හට ගන්නවා. දැන් මෙයා කේන්ති සහගතව නැත්තම් ව්‍යාපාද සහගත වෙන්නේ. හැබැයි මේ ව්‍යාපාද සහගත ඉන්න කෙනාට අපි තුමේ සතා මරන්නට යම් කිසි සැලසුමක් හදන්න එපායි. අනේ සතා මරන්නට අවශ්‍ය සැලසුම මෙයාගේ ක්‍රියාත්මක වෙනවද නැද්ද? කේන්තියෙන් තමයි. කේන්තියෙන් නමුත් මෙයා අපි හිතමු සර්පයෙක් කියලා සර්පයා යම් කිසි විදිහකින් ඝාතනය කරන්නට මරන්නට උපකාරී වෙන යම් කිසි දණ්ඩක් තියෙනවා නම් ඒ ගැන මතක් වෙලා ඒක සිහි කරගෙන ඒක ගිහිල්ලා අල්ල ගන්නවා ඒක අරගෙන එනවා ඊළඟට ඒ සර්පයා යම් කිසි විදියකට මෙයා මගහරමින් යනවා නම් ඒ සතා කොහොම හරි තමන්ට පහර දෙන්න පුළුවන් වෙන විදියට ඒ සතාව ගොදුරු කරගන්න විදිය. පිළිබඳව සහ ඊළඟට සතාට මරණය ඇති කරන පහරක් එල්ල කිරීමේ සිහියක් මෙයා තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. එයා ඒක සිහියෙන් කරනවා. යම් කිසි කෙනෙකුට රාගාදී කෙලෙස් ධර්ම තියෙනවා. රාගාදී කෙලෙස් ධර්ම තියෙන කෙනෙක් අපි හිතමු යම් කිසි පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි ආශ්‍රය කරන්න යොමු වෙනවා. බලන්න එයා අද නම් ඒ වරදේ එදෙන්න තින්නේ එයා අදුදේම ඒ වරදට අවශ්‍ය පරිසරය හදා ගන්නවා. වැඩට යන්න තිබ්බ දවසක් නම් ඒ වැඩට යන්නේ එයා වළක්ව ගන්නවා. ඒ තුලත් යම් කිසි සිහියක් තියෙනවා. ඊළඟට මොකද කරන්නේ මෙයා? gedare innayට ඒ වරද හසු නොවන විදියට අවිස්ස පරිසරයේ ලස්සනට හදා ගන්නවා. ඊළඟට ඒ අදාළ ස්ත්‍රිය හරි අදාළ පුරුෂයත් එක්ක නිවැරදිව කතා කරගෙන නිවැරදි ස්ථාන පිළිබඳ කතා කරගෙන සාමාන්‍ය අපි කියන්නේ අනිත් අයගේ ඇහැට වැලි ගහලා වැඩ කරගන්නවා කියලා. මෙයා ඒ දේ කරගන්නවද නැද්ද? මෙයාට ඔය වරදේ බැඳෙන්නට අද හදනවා කියන මොහොතේ ඉඳලාම කාම මිත්‍යාචාරය අරමුණු වෙවි මෙයාගේ හිතේ උදේ ඉඳලම රාගය වැඩ කරනවද නැද්ද? නමුත් එයා සිහියෙන් මේ අවශ්‍ය දේවල් ඔක්කොම කරගත්තානේ. අන්න යම්කිසි අකුසල විතර්කයක් අකුසල හැඟීමක් හිතේ ඉපදිලා. අන්නේ අකුසලයක් එක්ක යම්කිසි සිහියක් ක්‍රියාත්මක වෙනවා ඒ අකුසල සහගත මනෝභාවයට කියනවා මිච්ඡා සතිය කියලා. රාග හිතක් ඉපදුනාට පස්සේ ඒ රාග හිතත් එක්ක උපදින අපි දන්නවනේ ලැජ්ජා නැතිකම, විපාකෙට බය නැතිකම, ඊළඟට මෝහය, ඊළඟට නොසන්සුන්කම කියන අන්නේ සියලුම අකුසල ධර්ම ටිකත් එක්ක මනස පිඩු වෙලා තියෙන මොහොත අසහිය මිත්‍යා සතිය මිත්‍යා සතිය එතකොට අකුසලයක් හටගන්න හැම මොහොතකම තියෙන්නේ මිත්‍යා සතිය ඒක අපි තේරුම් ගන්න ඕනේ ඊළඟට සම්මා සතිය කියන්නේ මොකද්ද? යම් කිසි රාග හිතකින් යම් කිසි දේශ හිතකින් කුසලාරම්මණයක හිත පිහිටවනවා නම් අන්න ඒක කියනවා සම්මා සතිය. අකුසල ධර්ම සමූහයක් එක්ක මනස වැඩ කරන වෙලාව මිච්ඡා සතිය. ඒ වෙලාවට යා මිච්ඡා සතියෙන් වැඩේ කරගන්නවා. යම්කිසි මොහොතකේ අකුසල කර්මයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් හිත බේරගෙන කුසල ධර්මයක හිත පිහිටවනවා නම් අන්න ඒකට කියනවා සම්මා සතිය කියලා. ආනාපානය කියන්නේ සම්මා සතියෙන් අපිට වර්ධනය කරගන්න පුළුවන් භාවනාවක්. රාග, දේශ, මෝහ ආදී ක්ලේශ ධර්මයන් ඔස්සේ මිත්‍යා සතියෙන් යුක්තව වැරදි සිහියෙන් යුක්තව හැසිරෙන හිත උත්සාහයෙන් මොකද කරන්නේ? ආස්වාසේ පිහිටුවනවා. ප්‍රස්වාසේ පිහිටුවනවා. ඒ අකුසල සතියෙන් නැත්නම් ඒ අකුසල සහගත මනෝභාවයෙන් හිත බේරලා ආස්වාසේ හිත පිහිටුවා ගන්න උදව් කරන්නේ සතිය. ඒවත් සති සයිතකය. ප්‍රස්වාසයේ හිත පිහිටුවා ගන්න උදව් කරන්නේ සතිය. සම්මා සතිය. සිතුවිල්ලක් හැඟීමක්. කායගත සති සූත්‍රයේ පළවෙනි පියවරත් දෙවෙනි පියවරත් තුන්වෙනි පියවරත් හතරවෙනි පියවරත් තමයි ආනාපාන සති භාවනාව විග්‍රහ කරලා තියෙන්නේ. ආනාපාන සති භාවනාව යම් කෙනෙක් පුරුදු කරනවා නම් මූලික වශයෙන් එයා දැනගන්න ඕන කාරණා කිහිපයක් නෙවෙයි ගොඩක් තියෙනවා. අපට අද දේශනාවේදී කාය කතා සතිය ඇති කරගන්න උපකාර වෙන කර්මස්ථාන කිහිපයක් ගැන කතා කරන්න තියෙන නිසා අපි ඒ පිළිබඳ වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි මුල් පියවර හතරෙන් අපි කොහොමද සිහි උපදවා ගන්න කියලා නම් කතා කරන්න ඕනේ. අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව විග්‍රහ කරන්නේ ඉති අජ්ජත්තවා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති සමුදේ ධම්මානුපස්සීවා කායනු කායනුපස්සී විහෙරති වය ධම්මානුපස්සීවා කායනුපස්සී විහෙරති සහ සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති කියලා. එතකොට යම් කිසි කෙනෙක් පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර, හතරවෙනි පියවර තුල හොඳට සිහිය වර්ධනය කර කර වර්ධනය කර කර ඉස්සරහට ගිහිල්ලා. එයා මේ ආනාපාන කයේම හිත වැඩ කරන මට්ටමකට ගන්නවා. හරියට පැත්තරයකට යතුරු දාලා කරකවල කරකවල අතහැරියා වගේ. පැත්තරයකට යතුරු දාලා කරකවල කරකවල අතහැරියට පස්සේ નિરાයාසයෙන් මේක ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පියවර පහු කරලා හතරවෙනි පියවරට කියන පස්සම්බයන් කාය සංකාරම් කියන. අන්නේ මත්තමට යම්කි ශ්‍රාවකේ ක්‍රමානුකූලව ඉදිරියට අරගෙන આવොත් කර්මස්ථානාචාරයන් වහන්සේ නමකගේ අවවාදන් ශාසනත් එක්ක මඟ පෙන්වීමත් එක්ක එයාට පුළුවන් ආනාපාන කය નિરાයාසයෙන්ම හිත වැඩ කරන මානසික මට්ටමකට එන්න. පින්නත්නි බුදු කියාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ තියෙනවා ආනන්ද සහ බික්කු කියලා සූත්‍ර දෙකක්. මේ සූත්‍ර දේශනා දෙකේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අන්න ඒ මට්ටමට આવොත්, નિરાයාසයෙන් ඒ ආනාපාන කයේ හිත වැඩ කරන මට්ටමකට આવොත් අන්න ඒ මොහොත ආනාපානයේ ඒ සිහිය පිහිටුවාගෙන ඒ හිඳින අවස්ථාව තුළ එයාට සති සබ්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට මොකද කරන්නේ? මෙයා මේ ආනාපාන කයේ සිහිය පිහිටුවාගෙන සති සබ්බොජ්ජංගේ වැඩෙන අතරේ මෙයා ඒ ආනාපාන කය කියන රූපය විදර්ශනාට ගන්නවා. ඇතිවීම නැතිවීම දකිනවා. අනාත්මය දකිනවා. ඒක දුක් ලක්ෂණ මත කරගන්නවා. අන්න ධම්මිතී සබ්බසංගය. ඊළඟට මේ සිහිය උපදවා ගන්න මේ ආනාපානකයි විදර්ශනාව මතු කර ගන්න මෙයාට වීර්යයක් ඕනේ. වීර්යෙන් මේක කරන්නේ. අන්න වීර්ය සම්බොච්චංගය. ආනාපානකයේ සිහිය පිහිටුවාගෙන නුවණ පිහිටුවාගෙන වීර්යෙන් කටයුතු කරද්දී මෙයාගේ හිතේ ප්‍රීතිය උපදිනවා. ප්‍රීති සම්බොච්චංගය. පස්සද්ධිය උපදිනවා. පස්සද්ධි සම්බොච්චංගය. සමාධිය උපදිනවා. සමාධි සම්බොච්චංගය. ඊළඟට ඒ ආනාපාන කය තුල ඒ අරමුණ තුල ඒ සතිය සහිතව ඊළඟට ධම්මවිචේ සහිතව විරිය සහිතව ප්‍රීති සහිතව මෙන්න මේ මනෝභාවයන් සහිතව වැඩ කරන්නේ මානසිකත්වයේ දිහා මැදහත්ව බලමින් මානසිකාර වෙන සංකල්පනාවට කියනවා උපේක්ඛා සංකල්පය කියලා. උපේක්ඛා සම්බොජ්ජංගය කියලා. මේ සූත්‍ර දෙකේදීම දේශනා කරන්නේ බොජ්ජංග වර්ධනය වීම ආරම්භ වෙන්නේ මේ හතරවෙනි පියවරට ගිහිල්ලා ආනාපාන කයේ සිහිය පිහිටුවාගෙන නුවණින් විමසන්න පටන් ගන්න මොහොතෙන්ද කියලා. ඉතින් අන්නේ මට්ටමකට යම් කිසි කෙනෙක් ගියා කියන්නේ අන්නේ අර හොඳට මේ කය පිළිබඳව සිහියක් තියෙනවා. මොකද මේ ආනාපාන කය කියන්නේ මේ මුළු ශරීරෙම නියෝජනය කරන ධර්මයක්. මුළු ශරීරෙම නියෝජනය කරන ධර්මයක් තමයි ආනාපාන කය කියන්නේ. බලන්න කන්දක් නගිනකොට මොකද වෙන්නේ අපිට? හුස්ම වේගය වැඩි වෙනවා. අපිට තරහ ගියොත් මොකද වෙන්නේ? හුස්ම වේගය වැඩි වෙනවා. ඒ වගේම අපි ඇවිදලා ඇවිදලා යම් කිසි ස්ථානයක විවේකීව වාරුවොත් මොකද වෙන්නේ? හුස්ම වේගය අඩු වෙනවා. යම් කිසි අවස්ථාවක බය වුණොත් මොකද වෙන්නේ? හුස්ම වේගය වැඩි වෙනවා. ඒ බය අඩු වෙනකොට මොකද වෙන්නේ? හුස්ම වේගය අඩු වෙනවා. මේ ආනාපානය කියන්නේ මේ කය විතරක් නෙමෙයි හිත කය දෙකම නියෝජනය කරන ධර්මයක්. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ ආනාපාන කය හොඳට සිහිය පිහිටුවාගෙන සම්මා සතිය හොඳට ඇති කරගන්නේ. එහි ඇතිවීම නැතිවීම දකින මට්ටමකට આવත් අපි කියනවා අන්න එයාට ආනාපානය තුල කායගත සතිය ඉපදුනා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉරියාපත පබ්බය. මොන තවත් කය පිළිබඳව සිහිය උපදවා ගන්නට හේතු වෙන කාරණාවක්. අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ආනාපානෙ තුල අර වගේ ඉස්සරහට ඉස්සරහට ගියපු කෙනෙක් ඉන්නවා නම් එයාට කය පිළිබඳව සිහිය වර්ධනය කරගත්තා නම් මේ අදාළ ආනාපාන කය ආදී විදර්ශනා කළා එයාට පුළුවන් දරුවන්ගේ නපුරු වචන ඉවසන්න. ස්වාමියාගේ නපුරු වචන ඉවසන්න. භාර්යාවගේ නපුරු වචන සඳහන් පුළුවන් එයාට. රැකියාව කරන තැන වෙන අසාධාරණකම් එයාට ඉවසගෙන ඉන්න පුළුවන්. අනිත්‍ය කුංචි දෙයකට ඉවස ගන්න බැරුව කේන්ති ගිහිල්ලා ආවේගශීලීව කටයුතු කරද්දී මෙයාටත් ඒකම වෙද්දී මෙයා සාන්ත වෙනවා. පින්වත් මේ වෙන සද්දකින් ගොන අපි. බුදුරජාණන් වහන්සේ මේ දුන්න කායගත සතිය කියන්නේ එක්තරා විදිහක විටමින් එකක් වගේ. හැබැයි ඒක හිතට ඇදෙන්නේ. ඒ විටමින් එක එක දිගට එක දිගට එක දිගට ලැබෙනකොට මේ හිත ශක්තිමත් වෙනවා. ශක්තිමත් හිතට නපුරු වචනේ උහුල ගන්න පුළුවන්. දුබල හිතට බෑ නපුරු වචන උහුල ගන්න. ඒ නිසා අපි හැමතිස්සෙම බලන් โด නේ මේ කායගත සතිය උපදින බණ භාවනා කටයුතු වල අපි හදනවා නම් අපිට මේ දේශනා කරන ධර්මයට අනුකූලව ප්‍රායෝගිකව මෙවැනි යහපත් ලාභයක් මේ වෙනකොට සිද්ධ වෙලාද කියලා. එහෙම සිද්ධ වෙලා නැත්නම් අපි කරන භාවනාවේ අඩුපාඩුවක් හරි මේ භාවනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළ තැනට තාම අපි අරගෙන ගිහිල්ලා නැහැ. ඒ නිසා උත්සාහයෙන් මේ කරන්න ඕනේ. ඊළඟට තියෙනවා ඉරියාපත පබ්බය. මේක සිද්ධ කළත් අර වගේම ප්‍රතිලාභ තියෙනවා. සතුටුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අර කායික වේදනා විසීම, නපුරු වචන විසීම විතරක් නෙවෙයි ප්‍රථම ධානයට යන්න, ဒုတိ ය ධානයට යන්න, තතිය ධානයට යන්න, චතුර්ථ ධානයට යන්නත් මේ කායගත සතිය හේතු වෙනවා කියලා. කායගත සතියෙන් ලැබෙන උතුම් මානසසවාරයක් වෙනවා ධානලාභීක වීම. මහත් ඵලය තමයි නිර්වාණ ධර්මය කියන එක. මහත් ඵල, මහත් ආනිසංස. ඉරියාපත පබ්බය. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජහනාති. තිතෝවා තිතෝම් හීති පජහනාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පදහනාති. සයානෝවා සයානෝම් හීති පදහනාති. යම් කිසි ආකාරයකින්ද කය පිහිටුවලගෙන ඉන්නේ. අන්න ඒ ආකාරය තුල නුවණ පාස්සන්න ඕනේ. විලක ආපු එක හොඳට අපි බලමු. යම් කිසි ආකාරයකින්ද කය පවත්න්නේ ඒ පවත්තන ආකාරය තුල සිහිය නුවණ පවත්වන්න ඕනේ. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජහනාති. යම් කිසි මොහොතක මේ කය ඉදිරියට අරගෙන යනවා ඒ ඉදිරියට අරගෙන යන කය පිළිබඳව සිහිය නුවණ පවත්වන්න ඕනේ. යම් කිසි මොහොතක මේ කය කොන්ද කෙලින් කරලා ඊළඟ ඉනෙන් පහල නමලා වාඩි කරලා තියනවා නම් ඒ වාඩි කරලා තියෙන ඉරියව්ව තුළ මේ කය පිළිබඳව සිහිය නුවණ පවත් ගන්න ඕනේ. කොහොමද මේ සිහිය නුවණ පවත් ගන්න ඕනේ? අනාත්මය මතුවෙන විදිහට. අන්න ඒක තමයි වැදගත්ම කාරණාව. අපිට මේ කය පිළිබඳව ලොකු ආත්මීය සංකල්පයක් තියෙනවා. මේ කය මගේ කය මම මගේ කියලා ගත්ත ලොකු ආත්මීය සංකල්පයක් තියෙනවා. කය තුල ආත්මයක් තියෙනවා කියලා. ඒ කය තුල ආත්මයක් තියෙනවා කියන එක කැඩෙන්න තමයි මේ ඉරියාපත පබ්බාදීමේ කායගත සති භාවනා තියෙන්නේ. එතකොට දැන් ඉදිරියට යනවා යනවා කියලා දැනගෙන විතරක් යෑම තුල කය ගැන ආත්මීය සංකල්ප දුර වෙන්නේ මම දැන් වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නවා කියලා හිතුවට කය ගැන ආත්ම සංකල්ප දුර වෙන්නේ ඊළඟට මම දැන් ඇලවෙලින්නවා ඇලවෙලින්නවා කියලා හිතුවට කායකනාත්ම සංකල්ප දුර වෙන්නේ මේ කය හේතුඵල ධමයක් කියලා ප්‍රකට වෙන විදිහට මෙනෙහි කරමින් තමයි අපි ඉදිරියට යන්න ඕනේ. කය හේතුඵල ධමයක් කියලා ප්‍රකට වෙන විදිහට තමයි අපි වාඩි වෙලින්න ඕනේ. මේ කය හේතුඵල ධමයක් කියලා ප්‍රකට වෙන විදිහට අපි ඇලවෙලින්න ඕනේ. මේ කය හේතුඵල ධමයක් කියලා ප්‍රකට වෙන විදිහේ සිහියකින් නුවණකින් තමයි අපි හිතගෙන ඉන්න ඕනේ. කයේ කයට සිහිය පිහිටුවාගෙන දැන් ආනාපානයේ විදිහට අස්වාද ප්‍රස්වාසයට අපි හිත පිහිටුවා ගන්නනේ සතිය භාවිතා කරලා අන්න ඒ වගේ මේ කයට සිහිය පිහිටුවාගෙන මේ කය දැනෙන මට්ටමට අරගෙන අන්න ඒ කයේ සිහිය පිහිටුවාගෙන සති চৈতසිකේ උපකාර කරගෙන ඊළඟට නුවණින් දකින්නත් ඕන ඉරියාපත පබ්බේ කියන්නේ එහෙම එකක් කය දැනෙදෙනී විතරක් වාඩි වෙලා ඉඳලා හරියන්නේ නැහැ කය දැනෙදෙනී ඇවිදලත් හරියන්නේ නැහැ එතරම් වටිනාකමක් තියෙනවා බාහිර දේවල් ගැන හිත හිත ඇවිදිනවට වඩා කය ගැන දැනි දැනි ඉන්න එකේ වටිනාකමක් තියෙනවා. නමුත් ආත්ම සංකල්ප දුරු වෙන්නේ නැහැ. අපාත්ම සංකල්ප දුරු කරගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? යෝගාවචරය බලනවා මේ කය මෙහෙම ඉස්සරහට යන්නේ කොහොමද? ආව වාඩි වෙන්නේ කොහොමද? ආපහු මේක හිටගෙන ඉන්නේ කොහොමද? මේක ආපහු ඇලවෙන්නේ කොහොමද? කොහොමද පින්නත් ඒක වෙන්නේ? චිත්ත කිරිය වායෝ ධාතුව. අපිට යම්කිසි අවස්ථාවක පින්නත් අපි හිතමු ඉස්සරහට ඇවිදගෙන යන්න ඕන කියලා චේතනාවක් පහළ වෙනවා. කැමැත්තක් පහළ වෙනවා. අදහසක්. ඉදිරියට යන්න ඕනේ කියන අදහස අපි හිතුව මෙතන ඉඳලා මීටර පින්නත් 10ක් දුර ගියා කියලා. එහෙනම් මෙතන ඉඳලා මේ මීටර 10 කෙලවර වෙනකම් අපිට ඉදිරියට යෑමේ කැමැත්ත තිබිලා තියෙනවා. මීටර 5ක් යද්දී අපිට කැමැත්ත නැතුණා නම් මොකද වෙන්නේ? ඊට එහා එක අඩියක්වත් යන්නේ අපි වාඩි වෙලා ඉන්න ඕනේ කියලා ඒ චේතනාවෙන් ඒ අදහසින් ඉන්නකම් විතරයි වාඩි වෙලා ඉන්නේ. අපිට නැගිටිනවා කියන අදහසක් ආවොත් ඒ විදිය වෙනස් වෙනවා. දැන් උදෑසන කාලේ අවදි වුණාට පස්සේ ඇඳේ ඉන්දෝන ඇඳේ ඉන්දෝන ඇඳේ ඉන්දෝන කියන ඇලවිලාම ඉන්දෝන කියන චේතනාව තියෙනකම්ම ඇඳේ ඉන්නවා. නැගිටින්න ඕන කියන චේතනාව පහළ වෙද්දී මොකද වෙන්නේ? එකපාරට නැගිටිනවා. ඒකට අපි තේරුම් ගන්න ඕනේ යම් කිසි කෙනෙකුට කෙනෙක් මෙතන ඉඳලා මීටර 10ක් ඉස්සරහට යනවා නම් ඒ ඉදිරියට ඉදිරියට යන මොහොත මොහොත එහෙම නැත්නම් ස්ථානයේ දක්වාම යාගිත එකක් පිටිපස්ස එකක් පිටිපස්ස එකක් පිටිපස්ස මොකද වෙන්නේ? ගමන් කිරීමේ අදහස ඇති චේතනා පහළ වෙනවා. අන්න ඒ චේතනා එක්ක ඒ චිත්ත චෛතසිකෝ එක්ක මොකද වෙන්නේ? වායෝ ධාතුවක් හටගන්නවා. ඒකට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව. හිත හේතු වෙලා උපදින වායෝ ධාතුව. ඒ වායෝ ධාතුවත් එක්කම ඒ හිත හේතුල උපදින කාය විඤ්ඤාති කියන රූප ස්වභාවයක් පහළ වෙනවා. අන්න ඒක ආධාරයෙන් තමයි මේකය ඉදිරියට අරගෙන යන්නේ කියලා නුවණින් දකිමින් යන්න ඕනේ. මම මේකය එහෙම නැත්නම් ආත්මයක් මේකය අරගෙන යනව නෙවෙයි. ඉදිරියට යන්න ඕන කියලා චේතනාවක් මේක. ඉස්සරහට යන්න ඕන කියලා චේතනාවක් නේ. අන්නේ චේතනා පහළ මොකක් හරි හේතුවක් හින්දානේ. අපි හිතමු දැන් යම් කෙනෙක් පාරයින් හිටගෙන ඉන්නවා. වලාකුළු තියෙන වෙලාවක. එකපාරට වලාකුළු ඈත් වෙලා ඉර මේ මතුවෙනවා. දැඩි රශ්මිය පහළ පහළ වෙනවා. එතකොට මෙයාට මොකද වෙන්නේ? අන්න ඒ දැඩි රශ්මිය ශරීරයට දැනෙනකොටම චේතනාවක් පහළ වෙනවා. මෙතනින් හෙවණකට යන්න ඕනේ. ඒක තමන් කරගන්නව නෙවෙයි ඒක ඒ අදාළ හේතුන්ට අනුකූලව ඇති වෙන අදහස. අපි හිතමු යම් කිසි කෙනෙක් එහෙම නැත්නම් බස් එකකට බස් එක හිටගෙන යනවා. හිටගෙන යනකොට ඉස්සරහ කෙනෙක් ආසනෙන් නැගිටලා බහින්න හදනවා. එතකොට ඒ ඒ හිස්සාසනය දැකීම තුළ මෙයාට මොකද වෙන්නේ අදහසක් පහළ වෙනවා එතනට යන්න ඕන කියලා. ඒ කියන්නේ එහෙම චේතනා, ඒ කියන්නේ හේතුන්ට අනුකූලව චේතනා පහළ වෙනවා. අපි හිතමු සරලව තේරුම් ගන්න දැන්. යම් කිසි තමන් ස්ථානයක ඉන්න වෙලාවක හොඳ හිතින් ඉන්නවා. හොඳ සාන්ත හිතක ඉන්නවා. එකපාරට පාරේ එහා පැත්තේ ඉඳලා තමන්ට වෛර කරන ඉදිරිවාදිකම් කරන පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි තමන්ගේ පැත්තට එනෝ දැක්කොත් මොකද වෙන්නේ? තමන් තරහ ඇති කරගන්නවද නැත්නම් තරහ එනවද? තරහ එනවා. තමන් හිතලා මම දැන් තරහ ඇති කරගන්න ඕන කියලා එහෙම තරහ එන්නේ නැහැ. ඒ පුද්ගලයා දකිනවත් එක්කම ඒ හේතු සාධක ලැබෙනවත් එක්කම තරහක් එනවා. අන්‍යවාගේ තමයි අපේ එකයි හිතවන්නට හේතු ලැබෙන්න ඕනේ. අපේ එකයි ඉස්සරහට අරගෙන යන්න හේතු ලැබෙන්න ඕනේ. අපේ කය වාඩි කරවන්නත් හේතු ලැබෙන්න ඕනේ. අපේ කය ඇල කරවන්නත් හේතු ලැබෙන්න ඕනේ. ඒ හේතු හේතුන්ට අනුකූලව තමයි මේ කය ඉස්සරහට යන්න හරි වාඩි වෙන්න හරි හිටගෙන ඉන්න හරි ඇලෙන්න හරි තීරණය වෙන්නේ. ඒක අපි විසින් සිද්ධ කරන දෙයක් නෙවෙයි හොඳට බැලුවොත් තේරෙනවා ඒක. දැන් වාඩි වෙලා ඉන්නකොට ඔන්න ගිනියම් වෙලා රත් වෙලා එහෙම එනකොට මොකද වෙන්නේ? වාඩි වෙදීම තුල එක පාටම ඒ ආසනෙන් නැගිටීමේ අදහස් වෙනවා. චේතනා වෙනවා. අන්න ඒ වගේ හොඳට මේ ශ්‍රාවකය හිතනවා මෙනෙහි කරනවා මනසිකාර පවත්තන යෝගාචරය මේ කය ඉදිරියට යන්නට චේතනා පහළ වෙනකොටම ඒ චිත්ත කයිසිකොත් එක්ක වායෝ ධාතුවක් හට ගන්නවා ඒ එක්කම ඒ ශරීරයේ හොලවන්නට උපකාර වෙන කාය විඤ්ඤාත් රූප පහළ වෙනවා. ඊට අනුකූලව මොකද වෙන්නේ? අර චේතනාව ඉදිරියට යෑම චේතනාව කියනකම්ම නැවත නැවත නැවත නැවත ඒවා හටගනිමින් මේ කය ඉස්සරහට අරගෙන යනවා. ඒක තමන් අරගෙන යනව නෙමෙයි. අර හිත සහ හිතට අනුකූලව නැගෙන චිත්ත ක්‍රියාව ධාතු ආදී හේතු වෙලා තමයි මේක ඉස්සරහට යන්නේ. අන්න එයා ඒක හොඳට දකින්න ඕනේ. යම්කි දෙයක් හේතුල මේ අදහස ආව අදහස එනවත් එක්කම මෙන්න මේ විදිහට මේකයි ඉස්සරහට යනවා. ආත්මයක් විසින් මේක සිද්ධ කරනවා කියලා නෙවෙයි. උගර ලක්ෂණ මේ ගාථා ධර්මයක් තියෙනවා පින්වත්නි. නාවා මාළුත වේගේන ජියා වේගේන තේජනං යථා යාති තථා කායෝ යාති වාතා හතෝ අයං. රුවල් නැමක් කියනවා නම් මේ රුවල් නැම කොහොමද ඉස්සරහට යන්නේ? රුවල් නැම වාතේ හේතු වෙලා. කෙනෙක් මෙහෙවනවා නෙවෙයි. රුවල් නම් ඉස්සරහට යන්නේ වාතයේ හේතුව. හැබැයි ඉස්සරහට යනවා. අන්න ඒ වගේ දැනුනොත් මේ කය යම් කිසි කෙනෙකුට මේක රුවල් නැවක් වගේ මේ චිත්තක්‍රිය වායෝ ධාතු ආදී හේතු වෙලා මේක මේ කය ඉස්සරහට යනවා කියලා දැනුනොත් ඊළඟට වැද්දන්ට තියෙනවා මේ දුන්නක්. ඒ දුන්නේ ලණුවක් තියෙනවා. ඒ ලනුවේ බලයෙන් ලනුවේ ශක්තියෙන් මොකද වෙන්නේ? ඊතලෙ විසිනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් මෙනෙහි කළොත් මේ දුනු ලනුවේ වේගයෙන් ඊතලයේ ගමන් කරනවා වගේ දුනු ලනුවේ වේගයෙන් ඊතලයේ ගමන් කරනවා වගේ මේ චිත්තයිතිකයන් මේ අදාළ ක්‍රියාවට පහළ වෙනකොට ඊට අනුකූලව නැගෙන මේ චිත්ත ක්‍රියා වායෝ ධාතු වෙනුයි මේ කය ක්‍රියාත්මක වෙන්නේ කියලා. පින්වත් යන්නේ යාට අනාත්ම සංකල්ප පහළ වෙන පටන් ගන්නවා. يعني මේකේ ආත්මයක් නැහැ කියන එක. මේ සිත සහ කය තුල ආත්මයක් නැහැ කියන සංකල්පය අර ටිකෙන් ටික ටිකෙන් ටික පහළ වෙන්න පටන් ගන්නවා. පින්නත් අපේ අත්දකින්න ඕනේ කියලා අපි කියන්නේ. අපි කවුරුත් ඒ අත්දකින්න ඕනේ කියන්නේ මේ කය මගේ කර ගැනීම තුළ අපි ලොකු බරක් තියාගෙන ඉන්නේ. මේ කය තුල මම ඉන්නවා කය තුල ආත්මයක් තියෙනවා කියන නිසා නේද පින්නත් මේ ලෝක සත්‍යය මේ කය නිසා ආඩම්බර වෙලා මේ කය නිසා මාන්නයටපත් වෙලා මේ ඊටාම මේ බරට මේකට ගැරහුවොත් දුක් විඳිනවා මේකට ප්‍රශංසා කළොත් ආඩම්බර වෙනවා එනේ කය තුල ආත්මයක් කෙනෙක් ඉන්නවා කියන සංකල්පය නිසානේ මේක කෙනෙක් නෑ කියලා දැනුනොත් එහෙම මේකට ගැරහුවත් එකයි මේකට ප්‍රශංසා කළත් එකයි එතකොට යම් කිසි කෙනෙකුට මේ ව්‍යාපත පබ්බේ තුල පින්නත් මොකද වෙන්නේ? ලොකු අවබෝධයක් එනවා අර අර සිහිය පවත්තන් ඕනේ. දැන් ප්‍රධාන වශයෙන් ඉදිරියට යනකොට වාඩි වෙනකොට වාඩි වෙලා ඉද්දී නැගිටලා ඉද්දී ඇලවෙනකොට ඊළඟට හැරෙනකොට පාත් වෙනකොට අන්න එවැනි කාරණා තුලත් යම් කිසි කෙනෙක් මේ චිත්තක්‍රිය වායු ධාතු ආදී හේතු වෙලා මේ කය ක්‍රියාත්මක වෙන්නේ කියලා නිදහස් මානසිකත්වයකට ආවොත් අන්න ඒකට කියනවා එයාට අනාත්මය පිළිබඳව එහෙම නැත්නම් කය පිළිබඳව නිවැරදි සිහියක් නුවණක් ඉපදුනා කියලා. ඒකට ඉරියාපද ඉරියාපත පබ්බේ කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් කායගත සතිය උපදින භාවනාවක්. ඒකනම් අපේ පිළිතුන් ගොඩක් බහුලව අහලා තියෙන නිසා වැඩිපුර විස්තර කරන්නේ නැහැ. අපිට ඉස්සරහට තියෙනවා දන්ත භූමි කියලා එහෙම සූත්‍රයකුත්. ඉතින් මේ සූත්‍ර දේශනාවලත් අපිට මේව කතා කරන්න වෙන නිසා කෙටියෙන් සිහිපත් කරගෙන යන්නම්. යම්සේ නානාවිද ධාන්‍ය පිරුණු දෙපත මුවතිගෙන මල්ලක හැල්වි මුං මෑ තල කහල් යන ධාන්‍ය වර්ග තියෙනවා නම් ඒ ගැට ගහලා තියෙන විවිධ ධාන්‍ය වර්ග තියෙන මල්ල ගැට ලිහලා එළියට දාලා මේ මුංය මේ සහල්ය මේ තල ආදී වශයෙන් ඒ ධාන්‍ය වර්ග නුවණින් යම් කෙනෙක් මෙන් මෙන්කොට දැන හඳුනාගන්නේ යම්සේද අන්නේ විදියට මේ කය දිහා බලන්න ඕනේ ඒ කියන්නේ දහාන්න පිරුණු මල්ලට සම කරන තියෙන්නේ මේ දෙතිස් කුණුපෙන් පිරුණු ශරීරය. එතකොට මෙන්න මේ දෙතිස් කුණුපෙන් පිරුණු ශරීරයේ අස්ති විමස්මී කායේ මෙන්න මේ කයේ හිත මුදුනේ ඉඳලා දෙපතුල දක්වාම තියෙනවා ධාන්‍ය වර්ග මල්ලේ තිබුණා වගේ අර වගේ පිළිකුල් සහගත දේවල්. ඒවා පිළිකුල් කියලා සංඥාවක් නැහැ සාමාන්‍ය කෙනෙකුට. හැබැයි විකුණු දේවල්. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් Taman අපේ පින්වත් කෙනෙක් මූණ හොද ගන්න නාන කාමරයකට ගියා කියලා. සිංක් එකේ කාගේ හරි රෝම කූප 10ක් 15ක් තිබ්බොත් මොකද වෙන්නේ? සිංක් එකේ රෝම කූප 10ක් 15ක් තියෙනවා. අප්‍රසන්න හැඟීමක් එනවා නේද කියන්නේ පිළිකුල් හැඟීමක් එනවා. එතකොට ඒ රෝම කූප වල පිළිකුල් නැහැ. අපිට නිකන් දාඩියකටියක් දැනෙනවා. දුගඳ ගතියක් වගේ අපිට නිකන් දුගඳ දෙයක් කියලා වගේ දැනෙනවා. මාස්වල දැවටලා තිබ්බ එකක් වගේ දැනෙනවා. ඒ වගේ අපිට එහෙම වචන වලින් තොර එක හැඟීමක් වෙනවා දාඩිය සහිත මාස්වල ගෑවි ගෑවි තිබ්බ මේ වගේ පුද්ගලයෙක්ගේ රෝම කූප ටිකක් කියලා ඒ එක හැඟීමක් හැඟීමත් එක්කම සමහරකට තරහක් යනවා. මේක පොඩ්ඩක් වතුර ටිකක් ගහලා යවන්න තිබ්බනේ කියලා. එතකොට ඒ වගේම රෝම කූපයක්නේ තමන්ගේ ශරීරය තමන්ගේ අතේ තියෙන්නේ. අරක වගේම මස්සල එල්ලෙලා හම්වල එල්ලෙලා තියෙන දහඩියෙන් පෙත්තන දුක දහවන රෝම කූපයක්. ඉතින් අන්න ඒ විදිහට අපි හිතමු යම් කිසි මොහතක තමන්ගේ අතේ පහේ කාසියක් හරි 10 10 කාසියක් හරි තියෙනවා. කාසියක්. ඒ 10 කාසිය තමන් බස් නැතුම් පොලක ඉන්න වෙලාවක බිමට වැටෙනවා. Taman මේක ගන්න පාත්තනකොටම කාසිය වැටිලා තියෙන්නේ කෙල පිටක් උඩට. දැන් කෙල පිටේ කාගේ හරි කෙල පිටක එරිලා වගේ අර කාසිය තියෙනවා. ඕක අල්ලයිද? අල්ලන්න හිතෙයිද? ඇයි අල්ලන්න හිතෙන්නේ නැත්තේ? කෙලපිඩක් නිසා. මිනිස්සෙගේ ශරීරයෙන් බැහැර වෙච්ච කෙලපිඩක් නිසා. බැහැර වෙච්ච කෙලපිඩන වැඩිපුර පිළිකුල් මුවේ තියෙන කෙලෙස් පිළිද වැඩිපුර පිළිකොන. මුවේ තියෙන පිළිකොන. එතකොට තමන්ගේ මුවේ තියෙන්නේ කෙලෙනිම කෙලෙස් පිළිවල්ද නැද්ද? එතකොට යම් කිසි කෙනෙක් පිළිකුල කියන එක දෙවියෝ අපට පහල කරන හේකුත් නෙවෙයි. අසුභ සංඥාව කියන එක. එහෙම නැත්නම් ඉබේ පහල වෙන හේකුත් නෙවෙයි. මේ අසුභ සංඥාව අපි සකස් කරගන්න ඕනේ. හැම තිස්සම මෝහය කියන හැඟීමෙන් අවිද්‍යාව කියන හැඟීමෙන් ශරීරවල අසුබය වහනවා. හරියට ඒක මේ තුවාලයක් රෙදි කඩකින් වැහුවා වගේ. තුවාලයක් රෙදි කඩකින් වැහුවට පස්සේ අපිට තුවාලයේ තියෙන අර ජරා ස්වභාවය අප්‍රකට වෙනවනේ. හැබැයි ඒ රෙදි කඩ ඉවත් කළොත් හොඳට ප්‍රකට වෙනවා තුවාලයේ තියෙන පිළිකුල් ස්වභාවය. අන්න ඒ වගේ අවිද්‍යාව. අවිද්‍යාව කියන හැඟීම පිළිකුල වහන රෙදි කඩක් වගේ. යම්ති කෙනෙක් මේ ශරීරයේ මේ කොටස් ටික මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට කේස්ලොම් නියදත් සම්මස්නහර අට ආදි වශයෙන් අරගෙන ඒවායේ පිළිකුල වර්ණ වශයෙන් සතහන් වශයෙන් පිහිටපැන් වශයෙන් අවකාශ වශයෙන් ගන්ධ වශයෙන් අරගෙන හොඳට මානසිකාර කරන්න මානසිකාර කරන ටිකෙන් ටික ටිකෙන් ටික අවිද්‍යාව කියන රෙදිකඩ ඉවත් වෙන යනවා. එතකොට යාට රෙදිකඩ ඉවත් කරපු තුවාලයක් වගේ මේ කය දැනෙන්න පටන් ගන්නවා. අන්න කය පිළිබඳ සිහිය උපදීම. ඊළඟට එයා ඒ කොටස් වල ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. එහෙම ඇතිවීම නැතිවීම දකිමින් බාහිර කයවල වලත් ඒ විදිහට ඇතිවීම නැතිවීම දකිමින් විශේෂම කාරණාවක් තේපක් කරන්න ඕන අසුභ භාවනාව පුරුදු කරද්දී අසුභ කොටස් වල නිමිති ගන්න ඕනේ. අසුබ කොටස්වල නිමිති හරියට ගන්න නැතුව භාවනාවට ගියොත් භාවනාව තුළ පිළිකුල හරියට වර්ධනය වෙන්නේ. ඒ නිසා පොතපතෙන් හරි නැත්නම් මේ මාධ්‍ය ඔය සමාජ මාධ්‍ය ආදී විවිධ මාධ්‍ය ජාලා වලින් හරි ශරීරයේ තියෙන මස්සල ඇත්ත ස්වභාවය, හම්වල ඇත්ත ස්වභාවය. ඒ නිමිති හොඳට ගන්න ඕනේ. දත්තල ඇත්ත ස්වභාවය, ඇතවල ඇත්ත ස්වභාවය. ඒ ඔය සඳහන් කළ කෙස්වල කෙළවල මලමු වල පවා පිළිකුල මතු කරගන්න නම් ඒ නිමිති ඉස්සෙල්ලා අරගෙන තියෙන්න ඕනේ. ඒක හොඳට ඇහෙන් බලලා දැකලා ඊට පස්සේ තමයි භාවනාවට ගිහිල්ලා එවැනි කොටස් මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා කියලා හොඳට මනසිකාර කර කර ඉස්සරහට යන්නේ. අන්න ඒ විදිහට ඉස්සරහට ගිහිල්ලා තමයි මුළු කයම ප්‍රතික්ෂේප වෙන විදිහට මේ කයේ මේ පිළිකුල් කොටස් ටිකක් එකතු වෙලා තියෙන එකක් කියලා ආත්ම සංකල්පත් දුර වෙන විදිහට. මේම කුණුක කොටස් ටිකක් තමයි මේ ඉස්සරහට යන්නේ, පස්සට යන්නේ, වාඩි වෙලා ඉන්නේ ආදි වශයෙන් ඒ ආත්ම සංකල්පත් දුර වෙන විදිහට මේවා උදේවැය සත්‍යෙට හිත ගන්නකොට තමයි කියන්නේ අන්න ඒකට කය පිළිබඳව සිහිය පිටිලා කායගත සතිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනිතපරම් භික්කවේ භික්ඛු ඉමමේව කායන් යථා යථා තිතං යථා පනිහිතං දාස්තුෂෝ පච්ච වෙක්කති අක්ඛී මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු හරිම ලස්සන මානසිකාරය අපිට හිතන විදිහට සමහර අය ගන්න නැති මානසිකාරයක් මේක අධ්‍යාත්මික ශරීරයේහි පඨවි ගතිය මතක ගන්න ඕනේ ආපෝ ගතිය මතු කරලා ගන්න ඕනේ. තේජෝ ගතිය වායෝ ගතිය මතු කරලා ගන්න ඕනේ. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. කිරි හොද්දක් තියෙනවා. මේ කිරි හොද්දට ගොරක දාලා තියෙන. ඒ ඇඹුල් රසෙන්න. මිරිස් දාලා තියෙන මිරිස් රසෙන්න. ලුණු දාලා ලුණු රසෙන්න. කිරි දාලා කිරි රසෙන්න. එතකොට මේ හොද්දේ තියෙනවා ඇඹුල් රස, ලුණු රස, කිරි රස, මිරිස් රස. පින්නත් කෙනෙකුට යමේ කියනවා මේ කිරිහොද්දේ පොඩ්ඩක් ඇඹුල් රස තියෙනවද කියලා බලන්න කියලා. එතකොට අපි මොකද කරන්නේ? දිවට අරගෙන ඇඹුල් රස මතු කරගන්නවා. මතු කරගෙන අපි කියනවා තියෙනව නම් තියෙනව නැත්නම් නැහැ කියනවා. ඊට පස්සේ කියනවා තවතරයක් පොඩ්ඩක් එන ලුණුත් බලනවාද? එතකොට ඒ හොද ටිකක් දිවේ ගාලා මොකද කරන්නේ? ලුණු ගතිය ප්‍රකට කරගන්නවා. ඊළඟට කියනවා මිරිස් රස පොඩ්ඩක් බලනවා. එතකොට මෙයා දිවේ ටිකක් ගාලා අර හොදි කල්පයක් මිරිස් රස බලනවා. මිරිස් රස ප්‍රකට කරගන්නවා. ඊළඟට කිරි රස බලන්න කිව්වොත් මෙයා ඒ පොල් කිරි වල රස එනවද කියලා දිවේ ටිකක් ගාලා ප්‍රකට කරගන්න බලනවා. එහෙම ප්‍රකට කරගන්න බැරිද? ප්‍රකට කරගන්න පුළුවන්. විඥානයේ ආධාරයෙන් හිත ආධාර කරගෙන ඊළඟට ඒ නුවණ ආධාර කරගෙන. ඉතින් අන්නේ මොකද කරන්නේ මේ ශ්‍රාවකයා මේ ශරීරයේ සූත්‍රානුකූලව පටවි ධාතුව කියන එක විග්‍රහ කරලා තියෙන්නේ කෙස් ලොම් නිය දත් හම් මස් කියන කොටස් විස්තර වශයෙන් ඊළඟට ආපෝ ධාතුව කියන්නේ වැగిරෙන ඇලෙන ගතිය යුක්ත එන පිටචන සැරව එහෙම ආපෝ ධාතුව සූත්‍රාන්ත ක්‍රමයට අනුකූලව විග්‍රහ කරලා තියෙන්නේ දවන බව උණුසුම බව කියන තේජෝ ධාතුව ශරීරයේ ආහාර දිරවන උණුසුම ඊළඟ ශරීරයේ තියෙන උණුසුම ඊළඟ ශරීරය දි รา පත් වීමට හේතු උණුසුම ආදී වශයෙන් එහෙම හතරාකාරව තේජෝ ධාතුව විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම වායෝ ධාතුවත් ආස්වාද ප්‍රසවාස වායුව අංගමංගානුසාරී වායුව වශයෙන් හය ආකාරව විස්තර කරලා තියෙනවා. අර කිරි හොද්දක රසය එක මොහොතක ලුණු රසය මතු කරගත්තා එක මොහොතක කීල් රසය මතු කරගත්තා වගේ මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ශරීරයේ පටවි ගතිය මතු කරගන්න උත්සාහ කරනවා. කෙස්වල හිත පිහිටුවාගෙන පටවි ගතිය මතු කරගන්න උත්සාහ කරනවා. ලොම්නිය දත් සම්මස්සාදිය උපකාර කරගෙන ඒවායේ හිත පිහිටුවන්න උත්සාහ කරමින් තද ගතිය, තද ගතිය මතු කරගන්න උත්සාහ කරනවා. ඊළඟට ඒව හොඳට වර්ධනය වෙනකොට ආපෝ ගතිය වර්ධනය කරගන්න උත්සාහ කරනවා. එතකොට ප්‍රකට වෙන්නේ ආපෝ ගතිය. ඊළඟට තේජෝ ගතිය ප්‍රකර කරගන්න උත්සාහ කරනවා. එතන වායු ගතිය ප්‍රකර කරගන්න උත්සාහ කරනවා. ඒ ඉති අජ්ජත්තවා කාය කානුපස්සීවති. බහිද්ධාවා කියද්දී මෙයා මේට අනුකූලව විනිශ්චය කරනවා. මේට අනුකූලව විනිශ්චය කරනවා හරිය. එහෙනම් බාහිර කෙනෙක්ගේ ශරීරයේ තියෙන කෙස් කියන්නේ පටවි ධාතුව. ලොම් කියන්නේ පටවි ධාතුව. මේ විතර හොඳට අධ්‍යාත්මික බාහිර වශයෙන් පඨවි ගතිය මතු කරගන්න. ඊළඟට මේ ගහකොළ ඒවයි තියෙන පඨවි ගතිය කියලා මෙයා තේරුම් ගන්නවා. ගලායන ජල පහරවල තියෙන ආපෝ ගතිය පුද්ගලයේ ශරීරයෙන් කරන්නේ බාහිර මේ බාහිර ලෝකයේ මේ ගලායන ජලය කියන කාපෝ ගතිය කියලා හිරු රශ්මියේ තේජෝ ගතිය ආදී වශයෙන් මේ අධ්‍යාත්මික පඨවි ධාතු බාහිර පඨවි ධාතු අධ්‍යාත්මික ආපෝ ධාතු බාහිර ආපෝ ධාතු මේ ගැන ඉතින් දවසක් නේ දවස් දෙකක් නේ පින්නත් දිගින් දිගට දිගින් දිගට කරද්දී යාර මොකද වෙන්නේ මෙයාට දැනෙනවා මෙතන මේ පටිවි කොටස් ටිකක් එකතු වෙලා මේ තියෙනවා. ආපෝ කොටස් ටිකක් එකතු වෙලා තියෙනවා. තේජෝ කොටස් ටිකක් එකතු වෙලා තියෙනවා. වායෝ ධාතු ටිකක් එකතු වෙලා තියෙනවා. ඊළඟට මේවා මේ කර්මයේ හේතු වෙලා, චිත්තයේ හේතු වෙලා, ඍතුවේ හේතු වෙලා, ආහාරයේ හේතු වෙලා, අවිද්‍යාවේ හේතු වෙලා, තණ්හාවේ හේතු වෙලා මේ සකස් වෙලා තියෙන බව දකිනවා. බාහිර ශරීරත් එයාට ඒ විදිහටම ධාතු වශයෙන් අරමුණු වෙන පටන් ගන්නවා. ධාතු වශයෙන් අරමුණු වෙනකොට ආත්ම සංස්කප්පය මොකද වෙන්නේ? බැහැර වෙන පටන් ගන්නවා. එයාට දැනෙන මේ ධාතු පින්ඩයක් මේ ජීවිතේ කියන්නේ. කය කියන ධාතු පින්ඩයක්. විඥානයක් තියෙනවා. විඥාන ධාතුව. විඥානයක් මේ අපකට කර ගන්නවා. විඥානය කියන්නේ ආත්මත්වයෙන් තොර හේතුඵල ධමයක් කියලා. පින්නත් මේ ධාතු මනසිකාර වඩපු අයට හරි මේ හොඳ ලාභයක් එනවා. කේන්තියක් නැහැ. ඒකේ කියන්නේ නැත්තේ. දැන් තමන්ගේ පැත්තේ පටවි ගතිය ඊළඟට බාහිර අයගේ පටවි ගතිය මෙයා හොඳට මතක කරගත්ත කෙනෙකුට තවත් කෙනෙක් පරස වචනෙන් බැන්න කියන්නකෝ. බයිනකොටම කේන්තියක් එන්න හදනකොට මෙයාට නදහස මොකද්ද? මට මේ කේන්ති ඇති උනේ කේන්ති ඇති වෙන්න හදන්නේ පටවි ධාතුවත් එක්කද? මට මේ කේන්ති ඇති වෙන්න හදන්නේ බාහිර ආපෝ ධාතුවත් එක්කද? එන අපිට කෙනෙක් එක්ක තරහ යනවා කියන්නේ එක්ක එතන කය එක්ක එතන හිතනේ එතකොට දැන් මෙයා මේ ධාතු මනසිකාර කරලා කරලා කරලා දැන් මෙයාට මේ අම්මා පේන ධාතු ගොඩක් වශයෙන්. සාමියා භාර්යාව පේන ධාතු ගොඩක් වශයෙන්. සත්පුද්ගල සංකල්ප දැන් යටපත් වෙලා තියෙනවා. එතකොට එවැනි කෙනෙක්ගෙන් නපුරු වචනයක් විසම වචනයක් ඇහෙද්දී මෙයාට කේන්තියක් එන්න හදනවා නම් මෙයාට එකපාරට අදහස එන්නේ මට මේ කේන්තිය නේ පටවි ධාතුවත් එක්කද? ආපෝ ධාතුවත් එක්කද? තේජෝ ධාතුවත් එක්කද? ඊළඟ විශේෂයෙන් මෙයාගේ ජීවිත ලොකු සමානාත්මතාවයක් ගොඩනගෙනවා. මොකද මෙයාට පේනවා තමන් හෝ වේවා බාහිර අම්මා තාත්තා හෝ වේවා රජ කෙනෙක් වේවා සිටුවරයෙක් වේවා දුගීමගේ යාචකයෙක් වේවා තිරිසන් සතෙක් හෝ වේවා ධාතුත්වයේ සමානයිනේ ඒ හැම තැනකම විදිහට පටවි ධාතුමයි කියන්නේ මෙයාට මුළු මේ පෘථිවි ධාතුවම දැනෙනවා පටවි ධාතු වශයෙන් මුළු ලෝකෙම දැනෙන්නේ ධාතු ගොඩක් පටවි ධාතු එකතු වෙලා ආපෝ ධාතු ඒ කියන්නේ අර පුද්ගල සංකල්ප සත්ත්ව සංඥා බැහැරලා ගිහිල්ලා මෙයාට ධාතු සංඥා උපදින්නේ. එතකොට පින්නන්ට කොහොමද එතන තියෙන නිදහස? කොච්චර නිදහසක්ද? රාගය උපදින්නේ මේ පඨවි ධාතුවටද? රාගය උපදින්නේ මේ ආපෝ ධාතුවටද? පින්නත්නි ඒ විදිහට මේ රාගය පවා දුරු කරගන්න හේතු වෙන මානසිකාරයක් තමයි ධාතු මානසිකාරය. ඉතින් අන්නේ විදිහට කායගත සතිය පුදවා ගන්න පුළුවන්. කය පිළිබඳ සිහිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නවසීවති කියලා. ඊළඟට සති සම්පජඤ්ඤය. ඉතින් ඒක ගැන කතා කරන්න කාල වේලාව නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විශේෂයෙන්ම මේ කායගත සති මේ කාරණා ටික විග්‍රහ කරලා මේ ටික වර්ධනය වෙන කෙනා මොකද වෙන්නේ? ප්‍රථම ධානයේට යොමු වෙනවා. එයා ප්‍රථම ධානයේට වැටෙන කෙනෙක් බවටපත් වෙනවා. දෙතිය ධානයට වැටෙන කෙනෙක්. සතිය චතුර්ථ ධානය දක්වාම හිත දියුණු කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිස් කලයක් තියෙනවා. පින්නත් මේ හිස් කලයට තව කෙනෙකුට ඇවිල්ලා වතුර දාන්න බැරිද? පිරෙන්නද? පුළුවන්. අන්න ඒ වගේ කියනවා කායගත සතිය නොවැඩපු කෙනාගේ ජීවිතේ හිස් කලයක් වගේ. එයාට මායයට ඇවිල්ලා ඕන ඕන දේවල් දාලා පුරවන්න පුළුවන්. හිස් කලයක් වගේ ජීවිතයක් නම් තියෙන්නේ කායගත සතියෙන් පුරවපු නැති ඒ හිස් කලයක් වගේ ජීවිතේට මායя හොඳට අවතරණය ලබනවා. මායя ඒ රාගය උපද්දවන දේවල් දානවා, දේශය උපද්දවන දේවල් දානවා, ඉරිසියා උපද්දවන දේවල් දානවා. ඒ නිසා කායගත සතියෙන් පුරවපු ජීවිතයක් අපි හදා ගන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කරනවා ලොකු මැටි ගුලියක් තියෙනවා. ඒ මැටි ගුලියට යම්කිසි ශිලාවක් යම්කිසි බර ලෝහමය නැත්නම් නැත්නම් ගලක් වගේ අතහැරීම පුරුදු වෙන්නේ අරක කිඳා බහිනවා අන්න ඒ වගේ කෙනා කායගත සතිය නැති කෙනාගේ හිත මැටි පිළ වගේ වෙනවා ඒකේ මායයා ගිලා බහිනවා මාර ධර්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ඒ අරමුණු ඒකේ ගිලා බහිනවා ඊළඟට ඒවා ඒකේ ඇතුළේ ඉඳගෙන පින්නති නටන දෙන ඔක්කොම නාට්‍ය කන්ටිගෙන නටනවා ප්‍රාණඝාතයක් වෙනවා ඊට පස්සේ සොරකමුත් වෙනවා කාමීත්‍යාචාරයක් වෙනවා ඉතින් සංසාර ජීවිතේම වරද්ද ගන්නවා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන මැටි පෙඩක් වෙන්න හොඳ නැහැ මායයට රින් ගන්න පුළුවන් අපි මේ කායගත සතියෙන් ශක්තිමත් වෙන්න ඕනේ පර්වතයක් වගේ මායයා හැප්පිල විසිරෙන විදියට ඉතින් මේ වගේ බොහෝ ආනිසංසවර තියෙන උතුම් මනෝභාවයක් තමයි කය පිළිබඳ සිහිය. ඉතින් හැම දිනාටම ආශිර්වාද කරන පුණ්‍ය ආනමෝදනා කරනවා මේ දේශනාවලින් තමන්ගේ ජීවිතේ තව තවත් ආලෝකමත් කරගන්න මේ වෙනකොට කරගෙන යන ප්‍රතිපත්තිකාමී වැඩපිළිවෙල තව තවත් බලවත් කරගන්න.